සලසන ආකාරය විශේෂ නිවන් යාමට උපකාර වන ආකාරය දේශනා පිළිගැකේ බලාපොරොත්තුවන්නේ ඒක දීර්ඝ දේශනාවක් නෙවෙයි කෙටි දේශනාවක් හඳුන්වා දීමක්. අපි මෙයන්ට අද අට්ඨාරස විපස්සනා ගැන කරුණු පැහැදිලි කිරීමක් කිරීමට යන බලාපොරොත්තු වෙනවා. අට්ඨාරස විපස්සනා කියන්නේ විපස්සනා භාවනාවෙන් අනුගමනය කළ යුතු නැත්නම් විපස්සනා භාවනා කළ යුතු ආකාර 18ක්. අට්ඨාරස කියන්නේ පාළියෙන් 18ට. 18 ආකාර විපස්සනා ක්‍රමය කියන එකයි අට්ඨාරස විපස්සනා කියන එකේ අදහස. මේ ප්‍රධාන එක අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන. ඒ ලක්ෂණ තුන අනිත්‍ය ලක්ෂණය දුක්ඛ ලක්ෂණය අනාත්ම ලක්ෂණය අනුමුණු කරන භාවනාවට තමයි අනිත්‍ය අනුමුණු කරමින් කරන භාවනාවට අනිත්‍යානුපස්සනා කියන්නේ. දුක අනුමුණු කරමින් කරන භාවනාවට දුක්ඛානුපස්සනාව කියන්නේ. අනාත්මය අරමුණු කරමින් කරන ලබන විපස්සනා භාවනාවට විදර්ශනා භාවනාවට අපි කියන අනාත්මානුපස්සනා කියලා. ඒ වගේ තමයි ඊට පස්සෙ තියෙන ඒවට. ඒතර මේ තුනේ ප්‍රභේදගත වීම තමයි මේ 18 තුල අන්තර්ගත කරන්නේ. ඒ කියන්නේ මේ තුනේම වෙනත් වෙන දෘෂ්ටි කෝණ ආකාරයෙන් බලන විදිහටයි මේක තවත් 18කට බෙදලා යන්නේ. මේ අනිත්‍ය දුක්ඛ අනාත්මයි ප්‍රධාන තුන. ඒ තමයි මේ බෙදලා වෙනස් වෙනස් ආකාරයෙන් යන්නේ. පළමුවෙන් ඉඳහාගේ නම් ටික විස්තකාශ කරන්න. දැන් අනිච්චානුපස්සනම් භාවෙන්තෝ නිච්ච සංඥම් පජහතේ දුක්ඛානුපස්සනම් භාවෙන්තෝ සුඛ සංඥම් පජහතේ අනාත්මානුපස්සනම් භාවෙන්තෝ අත්ථ සංඥම් පජහතේ කියලා දක්වලා තිබෙනවා පටිසම්භිදා මඟපාළියේ. අනිත්‍ය සංඥා වඩනකොට තමන්ගේ සිත තුළ නිට්ටයයි කියන හැඟීම දුරවන්නට ඕන. ඒ කියන්නේ තමන්ගේ පංචස්කන්ධ ලෝකේ හරි බාහිර පංචස්කන්ධ ලෝක හරි අජීවත්ව හරි පණ නැතිව ජීවිතයන් මේ සෑම එකක්ම පොරගත්තා මේවා නිත්‍යයි කියලා හැඟීමක් සමාඩ තියෙනවා නම් ඒ හැඟීම නැතිෙන්න ඕන අනිත්‍ය සංඥා මිසි පරිදි වැඩිම තුලින් ඒ අනිත්‍ය නිත්‍ය සංඥාව දුර වෙලා අනිත්‍යයි කියන සංඥාව පිළිගන්නට ඕන. ඒ කියන්නේ අපි තම අවුරුදු 5ක් මං ජීවත් වෙනවා කියලා නිත්‍ය වශයෙන් කෙනෙක් හිටනොනම් අවුරුදු 5කට පස්සේ මැරෙන බව දන්නවත්. සමහරට ඊට ඉස්සෙල්ලා මැරෙනවා කියලා හිතන්න පුළුවන්. නමුත් එතන අවුරුදු 5ක් තිස්සේම ජීවත් වෙනවා කියලා හිතනවා නම් එතන නිත්‍ය සංඥාවක් තියෙනවා. ඒක නිසා මේ අනිත්‍ය සංඥාව ප්‍රගුණ කළ යුතුයි අනිත්‍ය සංඥාව සම්පූර්ණ වන්නේ රහත් වෙනකොට පමණයි. දුක්ඛානුපස්සනම් භාවෙන්ද සුඛ සංඥාම් පදහතේ දුක්ඛ කියලා දුකක් කියලා මේවා අනු අනුපස්සනා කරනවා නැවත නැවත බලනවා. මොනවද දුකක් කියලා බලන්නේ අපේ පංචස්කන්ධ ලෝකේ. රූපයයි, වේදනාවයි, සංඥාවයි, සංඛාරයි, විඥානයි කියන පහ. මේ පහ නැවත නැවත නැවත නැවත විමස විමසා බලනවා මේක සැපයක් නෙවෙයි මේක ඒකාන්ත වශයෙන් දුකක් කියලා. මේක සැප සුඛ සංඥාව මේ තුලින් අයින් වෙලා මේක ඒකාන්ත වශයෙන් දුකක් කියන හැඟීම ඇති වෙනකන් මේ දුක්ඛානුපස්සනාව වැඩි වෙයි අනිත්‍යයි කියන එක කියන්නේ නිට්ටයයි කියන එක දුර වෙලා අනිත්‍යයි කියන සංඥාව සාර වශයෙන් තමගේ සිත තුළ දියුණු වෙන තෙක්ම අනිත්‍යානුපස්සනාව වඩන. ඒ වගේම අනාත්මානුපස්සනාව ආත්මයක් නෙවෙයි මේක අනාත්මයි කියන එක අපි භාවනා කරනකොට තරමද්දරට දෙන්න. පස්සේ ඔන්න ටිකක් වෙලා යනකොට ඔන්න ආත්මය සදාකාලික ආත්මයක් කියලා නෙවෙයි ඔන්න මම කියලා කෙනෙක් ඉන්නවා මගේ කියන හැඟීමක් ඒක එහෙම තියෙනවා. සෝවන් වෙච්ච කෙනා ගාවත් තියෙනවා. එතකොට ආත්මයක් ඇත්ත කියන හැඟීම නැත්තටම නැති වී යන නැති වී ගොස් අනාත්මයි කියන සංඥාව පිහිටන තෙක් අනාත්ම අනාත්මානුපස්සන වැඩි යුතුයි. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ගැන වචන පිළිචාත්‍රය ප්‍රකාශ කළේ විස්තර කරන්නට අවශ්‍ය නොවන නිසා. ඊළඟට ඔය තුනට අමතරව තියෙනවා සත්සනුපස්සනාවේ කොටස් තව හතරක්. මේ හතර නිබ්බිදානුපස්සනා, විරාගානුපස්සනා, නිරෝධානුපස්සනා, පටිනිස්සග්ගානුපස්සනා කියලා හතර. මේ කියපු අර කලින් අනිත්‍ය දුක්ඛ අනාත්මයි මේ පස්වෝ කී හතරයි හතක්. මේකට තමයි සත් අනුපස්සනා කියන්නේ මේ සත් අනුපස්සනාව සූත්‍ර රාශියක බුදුහාමුදුරු පෙන්눔 කරලා තියෙන එකක්. සෝවාන් වීමට උත්සාහ කරන කෙනා සිට රහත් වෙච්ච කෙනා දක්වාම මේ කියපු සත්සනුපස්සනාව දිනු කරන්නට ඕනේ. කවර තරාතිරීමක කවර මට්ටමක හිටියත් රහත් වෙච්ච කෙනත් මේවා දිනු කරන්න දෙයක් නැති වුණාට මේවා නැවත නැවත සිහිපත් කරන්නට ඕන සිහිපත් කිරීම තුළින් තමයි ඌට පහසින්ම ඒ ඵල සමාත්වලට අරහත්ඵල සමාත්‍යයේ පන්සමවතට සම්වදින්න පුළුවන් ශක්තිය ලැබෙන බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරලා තියෙනවා. ඒ කියන්නේ මේ අනුපස්සනා ක්‍රම තමාගේ භාවනා මට්ටම් කවරක් වුවත් සෑම කෙනෙක් විසින්ම පිළිපැදිය යුතුයි කියන එක කියමටයි අපි ඒ කරුණ ප්‍රකාශ කළේ. සෝවාන් වීමට උත්සාහ කරනගෙනත් ඒක පිළිපැදිය යුතුයි. ඒතර අනිච්ච දුක්ඛනාත්ම වලට අමතරව නිබ්බිදානුපස්සනම් භාවෙන්තෝ නන්දිම් පජහති කියලා දක්වනවා. නිබ්බිදා කියන්නේ කලකිරීම. නන්දිය කියන්නේ සතුටින් යුතුව තන් ඇලෙන ගතිය. සතුටින් යුතුව තණ්හා බැඳෙන ගතිය. එතකොට අපි මේ පංචස්කන්ධ ලෝකයේ පිළිබඳ තමන්ගේ බාහිර පංචස්කන්ධ ලෝක භාගී විවස්තුන් මේ ඔක්කොම කෙරෙහි අර සතුටින් යුතුව බැඳෙන ගතියක් තියෙනවා. මේවා කලකිරිය යුතු ධර්මයේ මේවා ඇලිය යුතු ධර්ම නෙවෙයි මේවා ඒකාන්ත වශයෙන්ම දුක්ඛ සත්‍යයක් මේවා දුක්ඛ සමුදය සත්‍යයක් කියලා පැහැදිලි වැටහීම තමාගේ සිත තුළ ඇතිලා මේ සියලුම සංස්කාර කෙරෙහි කලකිරීමක් ඇතිවන තෙක් නිබ්බිදානුපස්නාව වැඩි යුතු වෙනවා. විරාගානුපස්සනන් භාවයෙන් තෝ රාගන් පජහත් කියලා ඊළඟ දක්වන්නේ රාගය කියන්නේ ඇලීම විරාගය කියන්නේ නොඇලීම නොඇලීම කියන්නේ මේ විරාගයේ ඇතිවන ආකාරයෙන් කියන්නේ මේ ඔක්කොම දේවල් කෙරෙහි ඇලිලා බැඳිලා තමන්ගේ අංග කෙරෙහි තමන්ගේ සිත කෙරෙහි තමන්ගේ වස්තුන් කෙරෙහි නොඑක් දේවල් කෙරෙහි ඇලිලා බැඳිලා මේ රාගයෙන් හිතවන සෑම සත්‍යයක්ම කටයුතු කරන නිවන් යන මාර්ගය වෙනයි ලෝකේ ජීවත් වෙන මාර්ගය තව එකක්. ඒ කියන්නේ ලෞකික ජීවිත ගත කරන මාර්ගය වෙන එකක්. නිවන් යාමට උත්සාහ කරන කෙනා නිවන් යන අවස්ථාවේදී මේ ඔක්කොම ධර්මතා සංස්කාර ධර්මතා කෙරෙහි ඇති රාගය සම්පූර්ණයෙන් අයින් කරන්නටම ඕන අයින් ගියේ තමයි. ඉතින් විරාගානුපස්සනාව වැඩෙන්න ඕනේ මේක කෙරේ ඇලෙන්නට සුදුසු දේවල් නෙවෙයි. Tamange ඇඟ ගත්තා, සිත ගත්තා මේවා ඒකාන්ත වශයෙන් විඩාකාර දුක් දෙන විඩාකාර විපරිණාමයට පත්වන නැවත නැවත සංසාර උපද්දවන ඉපද්දෝපු අනන්ත දුක්ඛයට වෙන්දාපු මේ ඔක්කොම දේවල් ඇහැට පෙනෙන රූප කනට ඇහෙන ශබ්ද නාසයට දැනෙන ගඳ සුවඳ ආදී ඒ ඉන්ද්‍රියන්ට හමුවන අරමුණු මේ හැම එකක් තුළින්ම අපගේ අවිද්‍යාව නිසා ඒවට තණ්හාව ආශාව ඇති කරන මේ මේ සංසාර ගමට ඇදගාලා දාපු ඇදලා දාපු සංසාරේ නිමග්න කරවපු දේවල් කියලා විශ්වයේ පවර්ණව සියලුම සංස්කාර කෙරේ විරාගයේ ඇතිවන්නට ඕන එකටයි විරාගානුපස්සනාව කියන්නේ මේ විරාගයේ තාමත් උසස් එකක් නිවනටත් වඩා උසස් එකක් කියලා බුදුහාමුදුරුවෝ දක්වනවා මෙහෙම යාවතාබිකේ ධම්මා සංකතාව අසංකතාව අවිලාභූති සම්ධම්මාන අග්ගමක්ඛායති කිය. යම්තාක් මේ ලෝකේ ධර්මයක් නම් මහණෙනි සංකතාව අසංකතාව සංකත ධර්ම වේවා අසංකත නිර්වාණ ධාතුව වේවා මේ හැම එකටම වඩා තේසන් ධම්මාන විරාගෝ අග්ගමක්ඛායති විරාගය අග්ගය කියලා මම කියනවා අග්ගය කියලා ප්‍රකාශ කරනවා ඒක සත්‍යයි මොකද ඔය පින්නම් පාන අවස්ථාවේට මූණ පාන්නට බලාපොරොත්තු වෙන කෙනෙකුට ඒ විරාගය ඇති වෙන්නට මූණ නැති කෙනෙකුට බෑ ඒක තමයි ඒක නිසා විරාගය ඊටාත්ම අවශ්‍යයි රහත් වන තෙක්ම. ඊළඟ එක නිරෝධානුපස්සනම් භාවෙන්තෝ සමුදයම් පජාත. නිරෝධේ නිරුද්ධ වීම දකින්න ඕන. රූපයන්ගේ නිරුද්ධ වීම, නාමයන්ගේ නිරුද්ධ වීම දැක දැක භාවනා කරන්නට. ඒ භාවනා කරනකොට සමුදයම් පජාති සමුදය අතහරිනවා. සමුදය කියන එකෙන් අදහස් කරන්නේ ඇතිවීමේ හේතුව. දැන් අපිටම සෝවාන් වෙනවයි කියලා කෙනෙක් සෝවාන් වෙනකොට ඒ රූප නිරෝධේ නාම රූප නාම නිරෝධේ නාම රූප නිරෝධේ දැකලා සෝවාන් වෙයි. ඒ නාම රූප නිරෝධේ දැකීම නිසා ඒ නිරෝධානුපස්සනාව එතෙන්දී සම්පූර්ණ වෙච්ච නිසා ආත්ම හතකට එහා උපදවන්නට තියෙන සියලුම දුක්ඛ සමුදය සත්‍ය නිරුද්ධ වෙනවා. නිරෝධානුපස්සනම් භාවෙන්තෝ සමුදයම් පජාති උපරිම වශයෙන් කතා කරනවා. ඒ වගේ අනාගාමී වෙනකොට අරහත් වෙනකොට නිරුද්ධ වෙන ආකාරය දැනගන්නට ඕන. ඉදින්දා ජීවිතයේදී නිකන් මේ මාර්ගඵල නඩමීමට ප්‍රථම අවස්ථාවවලදී මේ නාම ධර්ම රූප ධර්ම නිරන්තරයෙන්ම නිවි නිවි යන නැති නැති යන මේ අල්ලන්ත දෙයක් නෑ අගේ කරන්නට දෙයක් නෑ දැන් ඇතිචි එක දැන් නැති වෙන අපි හිතමු සුඛ වේදනාව කියලා බෝලු කොට ආස්වාද කරන්නේ ආසා කරන මිනිස්සු සුඛ වේදනාවට හැම ලෝක සත්‍යම සුඛ වේදනාවට යට වෙලා ඉන්නේ සුඛ වේදනාවට ආසා කරන සුඛ වේදනාව ලබා ගන්නට තව තවත් තව තවත් ලබා ගන්න උත්සාහ කරනවා මේ ඇතිවෙච්ච සුඛ වේදනාවල් දෙස පස්සට හෙටලා බැලුවොත් මේ ඔක්කොම පහන්නක් නිවුණා වගේ නිවිලා ගිය ධර්ම දැන් ඇති වුණා දෙයිවලෙම නැති වුණා. ඒ නැති වුණාට පස්සේ මේකේ මොකක්වත් හරයක් අගයක් සාරයක් මොහෙම දෙයක් මොකක්වත් නැහැ. මේ නිවිලා යන මේ දේවල් තමයි මේ අල්ලගෙන බදාගෙන දඟලන්නේ. ඉතින් මේක තේරෙනකම්ම නිරෝධාන් පස්සනා වැඩෙන්නට ඕන නැත්නම් පංචස්කන්ධ ධර්මයන්ගේ නිරෝධය අත්දකින්න තේ. ඊළඟට පටිනිස්සද්ධානුපස්සනම් භාවෙන්තෝ ආදානම් පජහති පටිනිස්සග්ගය කියන්නේ අත්හැරීම. ආදානය කියන්නේ අල්ලා ගැනීම. පටිනිස්සග්ගානුපස්සනා භාවිතා කිරීමෙන් අල්ලා ගැනීම අත්හැරින්නට. බුදුහාමුදුරු කියනවා නච කිංචි ලෝකේ උපාදීයට කිසිවක් අල්ලගන්නට එපා කියලා. ඒක තමයි මේ වෙනත් ආකාරයකින් මෙතන ප්‍රකාශ වන්නේ. අපි තමන්ගේ ලෝකයක් අල්ලගෙන බාහිර ලෝකයක් අල්ලගෙන දිව්‍ය ලෝක අල්ලගෙන භක්ම ලෝක අල්ලගෙන රූපාවචර අරූපාවචර ඔක්කොම ලෝක අල්ලගෙන නිවන අල්ලගෙන ධ්‍යාන අල්ලගෙන නැත්තම් ධර්මයේ අල්ලගෙන ආශාසනයේ අල්ලගෙන ඕවා ඔක්කොම දේවල් අල්ලගෙන අල්ලගෙන ඉන්න මිනිස්සු ලෝක සත්‍යෝ හැම හැමදේම තහත් නෝ හැම කෙනෙම ඉන්න. එතකොට මේ පටිනිස්සග්ගේ කියන්නේ මේ ඔක්කොම අත්තරිනේ කිසිම සංස්කාරයක් නිවන සහිතව මේව එකක්වත් අල්ලන්නට සුදුසු දේවල් නෙවෙයි කියලා සිතින් ගිලිහි යන අවස්ථාවක් තියෙනවනම් අත්හරින්නට පුළුවන් අත්හැරෙන අවස්ථාවක් තියෙනවනම් අන්න ඒ අවස්ථාව වෙන තෙක්ම පටිනිස්සක් ගන්න ප්‍රශ්නාව වැඩි වෙනවා මේ හත ගැන මේ අය අහලා ඇති. දැන් කියන මේ පසුව කියන 11 ගැන සමහරට මීට පෙර කවදාවත් නොසා තිබෙන්නට පුළුවන්. එකක් අහලා ඇති. කය අනුපස්සනම් භාවෙන්තෝ ඝන සංඥම් පජහත ඊළඟේ. කයානුපස්සනා භාවිතා කිරීම සේවී සේවී යන ආකාරය දැකීම තුළින් ඝන සංඥා නැති වෙනවා. මෙයාට ඝන සංඥාව ගැන අපි පැයක් විතර දේශනා කළානේ ඒක හොඳට අහලා පුරුදුයි ඒක නිසා ඒක විස්තර කරන්න දෙයක් නැහැ. ඊළඟට භයානුපස්සනම් භාවෙන්තු ආයුහණම් පජාති. මේක මේ අය මොනසා ඇති එකක්. වයානුපස්සනාව භාවිතා කිරීම තුළින් ආයුහණය කියන්නේ රැස් කිරීමත් හරිනවා. මේ දුක්ඛ සමුදය සත්‍යයේ තියෙන අර්ථ හතරක්. ආයෝහ නැත්තම් නිදාන නැත්තම් සංයෝගත්තම් පරිබෝධත්තම් කිය. ආයෝහණේ කියන්නේ සංසාරයේ තැඳවීමට අවශ්‍ය වූ ධර්මතාවයන් සංස්කාර ධර්ම රැස් කරවනවා. සමුදේ සත්‍ය විසින්. මේ වයානුපස්සනම් භාවෙන්තෝ මේ වයානුපස්සනා භාවිතා කිරීම තුළින් මේ රැස් කිරීම අයින් යුතුයි අයින් කරන්නට ඕන. ඒක කිරීමේදී එදිනා භාවනා භාවනා කරනකොට මේ අය උද්‍යප්ඥාන ප්‍රශ්නාවද නැත්නම් උද්‍යප්ඥාන ඇති වෙන්නේ නැති වෙන්නේ දැක දැක භාවනා කරන්නට පුළුවන් නම් රූපය තියෙනව නැති වෙනව වේදනා ඇති වෙනව නැති වෙනව සංඥා සංකාර විඥාන ඇති වෙනව නැති වෙනව ශබ්ද ඇති වෙනව නැති වෙනව ගන්ධ සුවඳ ඇති වෙනව නැති වෙනව ওই විදිහට මේ අධ්‍යාත්මික බාහිර ආයතන සෑම එකක්ම ඇති වෙමින් නැති වෙමින් යන ආකාරය දැක දැක ඉන්නට පුළුවන් නම් මේ දකින්න සිතුත් ඇති වෙනව නැති වෙනව ඒ දකින්න සිතුත් ඇති වෙනව නැති වෙනව මේවා ගන්නට කිසි දෙයක් නෑ නැතිලා යනකොට කිසිම දෙයක් නැති හිස්සු ධර්ම කියලා හරියට දකිනකොට අර හිස්සු භාවයේ දැකේ දකින අවස්ථාවේදී කිසිම සංස්කාර ධර්මයක් සිත තුළ ජනිත නොවන නිසා ඒ කාල පරිච්ඡේදය තුළදී සංසාරයේ දිග්දර්ශන සමුදේශකයේ සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙනවා. తాවකාලික වශයෙන් ප්‍රහාණය වෙනවා ඒ වෙලාවට. කියන්නේ අපේතම කෙනෙක් ශූන්‍යතාවයකට සම්පූර්ණයෙන් සිත ඔක්කොම පත් කරගෙන නිසල වෙන්නයි කිය. කිසිම සංස්කාරයක් සිත තුළ ගලන්නේ. අපිටම පැයක් හිටියේ මේ පැය තුළ ඔහුගේ ඒ පැය ජීවත් වීමේ කාලය තුළ ඒ தත්ත්වයට පත් නොවිය වූ කියනනම් ඕ ඇයි සිටියානම් ඒ කාලය තුල විවිධ සිටිවිලි සංස්කාර ගලනවා. මේ සංස්කාර ගැලීම නිසා නැවත නැවත ඉදීම සිදු වෙනවා. මේ අර පැයක් අර සිත නිසලව සබ්ද ශූන්‍යතාවයෙන් තබාගෙන ඉන්නකොට කිසිම සංස්කාර ගැලීමක් නැහැ. ඒක නිසා ඒ පැයේ කාලය තුලදී සංසාරේ දිග්ගැසීමක් සිදු වෙන්නේ නැහැ. සමුදය අත්හැරීමක් සිදු වෙනවා. මේ විදිහට ඒ කාලේ ඒ ආකාරයේ සිදුවන් එක්කෝ මාර්ගඵල ලබන අවස්ථාවේදී එක්ක නැත්නම් ඊට පහළ පහළ අවස්ථාවලදී මේ වයානුපස්සනාව භාවිතා කිරීම තුළින් ආයුර්වණය අත්හරිනවා. කයානුපස්සනාව වයානුපස්සන විපරිණාමානුපස්සනම් භාවෙන්තෝ විපරිණාමානුපස්සනාව කියන්නේ නිරන්තරයෙන් අනිත්‍යය යෑම නිසා වෙනස් ස්වરૂපයකටපත් වෙන ඒකටයි විපරිණාමය කියන්නේ. දුර සංඥම් පදහතේ මේක හරියට ප්‍රගුණ කිරීම තුළින් මේක සදාකාලික දුව කියන්නේ ස්ථිර වශයෙන් පවත්නවා කියන හැඟීම අයින් වන්නට ඕනේ සංඥාව අයින් වෙන්නේ. අපි හිතමු විපරිණාමය කියන එක උදාහරණයක් ගත්තොත් පුංචි ළමයෙක් ගත්තොත් ඔන්න අවුරුදු පොඩි කාලයක් තිබුණා ඒක විපරිණාමයෙන් පස්සන අවුරුදු 5යි ඒක විපරි වෙනස් වුණා තවත් අවුරුදු 7යි 8යි 10යි 12යි 15යි 18යි 20යි ඔය හැම අවස්ථාවෙම මේ රූපය නාමය ඔක්කොම විපරිණාමයට පත් වෙන වෙනස් ස්වරූපවලටපත් වෙනවා අජීවිකයක් ගත්තට නේ ගහක කොළයක්, ගහක මලක්, ගෙඩියක්, ගහක් ඕන දෙයක් ගත්තත් වෙනස් වෙනස් වෙනස් ස්වරූප වලට පරිවර්ත වෙනවා. නිරන්තරයෙන් අනිත්‍යයට යෑම නිසා මෙසේ විපරිණාමයකටපත් වෙනවා. මේ ලෝකයේ තියෙන අජීවී සජීවී තමාගේ ලෝකයේ බාහිර ලෝකයේ සෑම සංස්කාර ධර්මයන් කිසි තැනක ස්ථිර වශයෙන් මෙතෙක් වේලා පවතිනවා කියලා ගන්නට දෙයක් නැහැ මේවා කුයි මොහොතේ හරි වෙනස් ස්වරූපයකටපත් වෙනවා මේ උණු විශ්වයේ සියලුම සතර සංස්කාර ධර්මයන්ම නිරන්තරයෙන්ම විපරිණාමයට බඳුන් වෙනවා කියන අවබෝධය ඇති වෙලා දුර සංඥා සිතින් අයින් වන තෙක්ම විපරිණාම විපරිණාමානුපස්සනාව වැඩි යුතු වෙනවා එතනත් ඔය කායානුපස්සනාව වයානුපස්සනාව විපරිණාමානුපස්සනාව කියලා තුනක් තියෙනවා තව තුනක් තියෙනවා අනිමිත්තානුපස්සන, අපනිතානුපස්සන, ශුන්‍යතානුපස්සන කියලා. අනිමිත්තානුපස්සනම් භාවෙන්තෝ නිමිත්තං පජාතා. රිම්ම වැදගත් එකක් මේ භාවනාවට. ඒ කියන්නේ අපිට මේ නිමිති වශයෙන් සතහන් වශයෙන් අපේ සිතට යම් යම් දේවල් වැටෙනවා. දැන් අත දිහා බැලුවොත් එහෙම සිතින් හරි ඇස් දෙක ඇරලා හරි මේ අත කියලා ඒක නිමිත්තක් වශයෙන් සිතට වැටෙනවා. නැත්තම් තමන්ගේ මුළු ඇඟම ගත්තොත් මේ ඇඟක් කියලා නිමිත්තක් වශයෙන් වැඩෙන මේ ගැහණියක් කියලා මේ පිරිමේ කියලා කණුවක් ගියාට මේ කණුවක් කියලා නැත්තම් මේ ගයක් මේ කාර් එකක් මේ ගහක් මේ අතවල් ගෙඩි ආදි වශයෙන් විවිධ ලෝකයේ තියෙන සංස්කාර තියෙන මේ හැම පණ තිබුණත් පණ නැති වුණත් මේ සංස්කාරවල නිමිති ස්වරූපය කියන්නේ ඒකේ හැඩය ඒකේ ස්වરૂපය ආදී තමන්ට සිතට වැටෙන මෙහෙම දෙයක් කියලා උදාහරණ වශයෙන් දතක් ගත්තොත් මේ දතක් කියලා ඒකේ දතේ හැඩේ තමන්ගේ සිතට වැටෙනවා. නිමිත්තක් වශයෙන් හැඟීමක් වෙනවා. නියපොත්තක් ගත්තොත් නියපොත්ත කියලා හැඟීමක් එනවා. මේ නියපොත්ත කියන එක අපි දුමු සම්පූර්ණ සූර සූර සූර පිටි කරලා දැම්මොත් එහෙම නියපොත්ත කියන එකක් නෑ. එතන තියෙන පිටි ගොඩක්. එතකොට අර නිමිති වශයෙන් වැටෙන එක සම්පූර්ණ මුලාවක්. මේ ලෝකයේ තියෙනවා නම් යම්තා දේවල් මේ පටවි රූප ගැන කතා කරනවා නම් පටවි ආදී මූල ධාතු අතරින් හැදිලා තියෙන්නේ මේ මූල ධාතු අතරේ යම්කිසි තා සුළු භාණ්ඩයක් ගත්ත ප්‍රමාණය මෙතකේ කිය සීමා කරන්න බැරි තරම් විශාල ප්‍රමාණයක් මේ රූප අණු තියෙනවා අණු කොටස් තියෙනවා මේ වාගේ එකතුවක් තමයි විවිධ හැඩවලින් හැදිලා හැඩ වෙලා තියෙන්නේ මේවට අපි විවිධ සංඥා දාන විවිධ සංඥා දාලා සංඥාවලින් මුලා වෙනවා ඉතින් ගෑණිය කියනවා මිනිහා කියනවා තරුණයා කියනවා තරුණිය කියනවා මහලු මිනිහා කියනවා මම කියනවා මගේ කියනවා විවිධාකාරයෙන් කාර්යයක ගෙදර ඔක්කොම නන්දාගෙන සංඥා දාගෙන අපි නිමිති වලට රැවටිලා සිටින්නේ කාර්යක කියලා නිමිත්තක් හිතට වැදිනවා කාර්යක කියපුවා මෙහෙම දෙයක් කියලා තමන්ගේ හිතට වැදිනවා ඉතින් මේක සත්‍ය වශයෙන් ලෝකේ නෑ ඒක නේ අර මූල ධාතු අතර ඒකේ තියෙන කොටස් ඔක්කොම වෙන් කරලා පුදු කරලා දැම්මනම් එහෙම පරමාණු සත්‍යයට පත්වලා නම් එහෙම ඒ පරමාණු ලෝම කාක් කියලා ගන්න දෙයක් නැහැ. ඒ වගේ මේ ලෝකේ තියෙන යම්සාම් දේවල් තියෙනවා නම් අජීවී සජීවී සෑම දෙයක්ම ඒවා පිළිබඳව තියෙන මේ නිමිත්ත නැති වෙලා ගිහිල්ලා අනිමිත්ත නිමිති නැති ස්වરૂපයේ සිටට ඇති වෙන තෙක් මේ භාවනා කළ යුතු. මම කියන කදින උදාහරණයක් අපි දැකපිලා. විශාල පෙළ පිටුවක් තියෙනවා. පෙළ පිටුව කියන එක මම දන්නවනේ ගංගාවල එහෙම ගහගෙන ගහගෙන යන ලුක්කෝට උසට තියෙනවා. මේක අරගෙන අපි වෙන පිටුව ගන්නවා අඩි 5ක් 6ක් විතර උසට තියෙන මේක අර ගන්නවා තනිතර පොලොක තියලා අපි අල්ලෙන් තමතලා කරනවා. තමතලා කරලා ගියාට පස්සේ පේන පිටුව නෑ වතුර වෙලා ඕක දී වෙලා ගිහිනවා. මේ වගේ මුළු දේශේම සමතලා කරලා ගන්න පුළුවන් නම් Tamange ගත් එක මෙතන කිසිම නිමිත්තක් ගන්නට නැහැ කියන අවබෝධය ඇති වෙන තෙක් අන්න ඒකෝදී අවබෝධය ඇති වෙනවා. අන්න ඒ අවබෝධය ඇති වුණොත් අපි අනිමිත්තානුපස්සනාව දියුණු කළා වෙනවා. මේ අනිමිත්තානුපස්සනාවේ අනුපාඩු තියෙනකොට භාවනාවේ ඉහළ යන මාර්ගඵල ලබන්නට බෑ. මේ මේ කියපු 18 යම් යම් අඩුපාඩු තියෙනකොට සෝවාන් වෙලා හිටියත් අර ওই අඩුපාඩු සැකසෙනකන් ඒ නිසි පරිදි මනස සැකසෙනකන් ඉහළ මාර්ගඵල නොලැබී තිබෙන්නද පුළුවන්. මේ නිසා මේවා දැනගෙන මේවා තියෙන අඩුපාඩු සකසා ගන්නට ඕනේ. අනිමිත්තානුපස්සනම් භාවෙන්ට නිමිත්තම් පදවති අනිමිත්තානුපස්සනා භාවිතා කරලා මේ නිමිති වශයෙන් සතහන් වශයෙන් හිතට වැටෙන ආකාරය නැති කරනවා. අපනිමිතානුපස්සනම් භාවෙන්තෝ පණිදින් පජහති කියලා දක්වනවා. අප්පණීත කියන්නේ පණිදිය කෙනෙකුට ප්‍රතිවිරුද්ධ වචනයක්. පණිදිය කියන්නේ මොකද්ද දන්න? ප්‍රණිදිය කියලා අපි සිංහලෙන් කියන්නේ. ප්‍රණිදිය කියන්නේ සතුටින් යුතුව ප්‍රාර්ථනා කරන ආශාවෙන් සතුටින් යුතුව යම් යම් දේවල් ප්‍රාර්ථනා කරන මේ දේ ලබා ගන්නවා අපි හිතමු කාර්යයක් කරනවා ඒක සතුටින් යුතුව මේ දේ ලබා ගන්න ඕන කියලා ප්‍රාර්ථනා කරනවා නැත්නම් මිනිහෙක් හරි ගෑණියෙක් හරි දැක්කාගෙම එයා මේ ලබා ගන්න ඕන මේක කරන්න ඕන අරක කරන්න ඕන සතුටින් මිස උපාසනය කරනවා. ඒවල දොරවල් ඕන එකක් ওই විදිහට සතුටින් යුතුව ප්‍රාර්ථනා කිරීමක් තියෙනවා. මේ ප්‍රාර්ථනා කරන්නේ මොනවද? සංස්කාර ගන්න. ප්‍රාර්ථනානේ කරන්නේ කවුද? ඒවත් සංස්කාර ගන්න. මේ සංස්කාර ධර්ම විතරයි මෙතන තියෙන්නේ. මේක ලෝක සත්‍යයට තේරුම් ගන්න බෑ. ඒක නිසා මේ අප්‍රණීතානුපස්සනම් භාවිතා කරන මේ ප්‍රණිතිය නැති වෙන තේ. ප්‍රණිතිය කියන්නේ අර කියපෝ සතුටින් යුතුව ප්‍රාර්ථනා කරන ස්වરૂප. මේ සංස්කාර ලෝකයෙන් කොයි වෙලාවෙ හිටියත් ඒකාන්ත වශයෙන්ම දුක්ඛ සත්‍ය වේදනයි. බුදුහාමුදුරුවෝ මේක නිසාම ප්‍රකාශ කරන එක අවස්ථාවකදී මේ අන්තමතෝ අච්චරා සංඝාත මත්තම්පි භවන් න වන්නේ කියලා. අසුරු දසන සැනක්වත් මෙහෙම කර. එහෙම සුළු කාලයක්වත් මේ භවයේ රැඳී සිටීම මම වර්ණනා කරන්නේ නැහැ කියලා. එතන ඔය ඔයක තමයි අපනිදාන ප්‍රශ්නාවේ උපරිම අවස්ථාව. ඕක ওই විදිහටම මට වැටහිලා තියෙනවා. අපනිදාන ප්‍රශ්නාවේ. ඒ කියන්නේ එක තප්පරයක් එක ශ්‍රණයක්වත් බුදු වෙලාවත් මේ සංසාරයේ ජීවත් වී යුතු නොවේ කියන එක. මේ කියන්නේ වෙන එකක් නෙමෙයි බුද්ධත්වයට පස්සේලාව ජීවිතය නොවේ. මේවා ප්‍රාර්ථනා කරන්නේ මොනවද මේ ප්‍රාර්ථනා කරන්නේ ඒකාන්ත වශයෙන් දුක්ඛ සත්‍යය. ප්‍රාර්ථනා කරන්නේ මොකද්ද මේ ප්‍රාර්ථනා කිරීම තුලින් සිදුවන්නේ මොකද්ද ඒක දුක්ඛ සංයෝග සත්‍ය. මේක මහා විශාල ගිනි පිට දැවෙන සංස්කාර ලෝකයම මේ ආ ආකාරයෙන් අවිද්‍යාවෙන් බැඳිලා අවිද්‍යාවෙන් වැසිලා ප්‍රාර්ථනා කර කර සංසාරේ දිගින් දිගට දිගින් දිගට යනවා මේක හරියට තේරෙන්න ඕන මේ ඕම ඒකාන්ත වශයෙන්ම දුකක් ඒ දුක් සමුදය සත්‍යයක් මේවා අපි ප්‍රාර්ථනා කළ යුතු දේවල් නෙවෙයි මේවා අයින් කළ යුතු බිය යුතු දේවල් ආශා කළ යුතු දේවල් නෙවෙයි බිය යුතු දේවල් පලා විය යුතු දේවල් අපි හිතමු මෙතන ලස්සන නායකයෙක් ආවයි කියලා මේ කුටියට දැන් හොත්තට පෙනේ තියෙන ලස්සන යඟ විවිධ ලස්සන සත්වෙන්නේ අපි මේක ආස්වාද කර කර ඉන්න එක නෙවෙයි වටින්නේ. අපි මේ සත්‍යයෙන් ඈත් වෙන්න ඕනේ. මෙයා ඈත් කරන්න ඕනේ. මොකද ඒක ධ්‍යාන නිජියොත් අපට විශාල අනේනියක් සිදු වෙන්න පුළුවන්. දස්ත පොළොත් මරණය පවා සිදු වෙන්න පුළුවන්. ඒ හා සමානව විශාල දුකක් විඳින්නට සිදුවෙනවා. ඒක නිසා මේක ආස්වාද කර කර ඉන්නට සුදුසුවක්වත් නෙවෙයි. ඇවිල්ලා තියෙන අරමුණ. එක මේකෙන් කුටියෙන් කොහොම හරි අයින් කරන්න. මේ වගේ මුළු ලෝකයේ තියෙන හැම සංස්කාරම ප්‍රාර්ථනා කළ යුතු දෙයක් නෙවෙයි අයින් කළ යුතු දෙයක් කියලා. අවබෝධය ඇතිවන තෙක්ම ඒ භාවනාව කළ යුතු වෙන්නේ. එතකොට කෙනෙක් බුද්ධත්වයට සාර්ථකණය කරන්න මේක හරියට තියෙනවා. බුද්ධත්වේ පාපනය කරන මිනිසුන්ගේ ඒ ලෝක සත්‍යයේ බෝසත්ත්වයේ සිත තුළ තියෙනවා. අවිද්‍යාව නිතන් කරන පුත්තජන භූමියේ සිටගෙන ඒව කරන්නේ. මේවා මේ මාර්ගඵල ලැබෙන ඉල ඉලට යනකොට බුද්ධත්වයට කෙනෙක් ප්‍රාර්ථනා ගන්න ඒ විදිහට හරියට කරනවා. කරනවා නම් කරන්නට ඉඩෙන්නේ කරන්නට කිසිසේත්ම හැඟීමක් දෙන්නේ. કોઈ ලෝකෙ කොතනකවත් උපදින්න. දක්ෂම වෙලා උපදින්න දෙන්නේ නැහැ. සුද්ධාවාසයක අනාගාමී ලැබිලා එතන උපදින්නටත් ඉතින්. උපදින්න කියන්නේ ඒ ප්‍රාර්ථනාවකුත් නැතිවෙනවා. ඒ එක. එතකොට අනිමිත්තානුපස්සනං අපනිතානුපස්සනං කියලා දෙකක්. ශුන්‍යතානුපස්සනං භාවින්තෝ අත්ථාබිනිවේෂං පජහති. ශූන්‍ය වශයෙන් භාවනා කරනවා. ඒක නම් මේ දන්නවා දැන් ශූන්‍යතාවය කියන අහලා තියෙනවා, කියලා තියෙනවා, සමහරට අත්දකින් ලැබලා තියෙනවා. මේක අනුපස්සනාවක් වශයෙන් භාවිත කිරීම තුළින් අත්ථාබිනිවේෂං පජහති ආත්මයක් පැත්ත කියන අබිනිවේෂය අයින් කරනවා. ආත්මයක් ඇත කියන එක ආත්ම සංඥාව. ආත්ම අභිනිවේෂය කියන්නේ ඒක එහා එකක්. ආත්මයක් ඇත කියලා ඒක ආස්වාද කරගෙන ඒක අල්ලගෙන ඒක බතාගෙන ඒකෙම බැසගෙන ඒකෙම නිමක්න වෙලා ඒක ගැන සතුටින් යුතුව ඉන්න එකයි අභිනිවේෂ කරන්නේ. මම උදාහරණයක් කියන්නම් අර ගමේ ගොඩේ තියෙනවා මේ පැණි හැදියේ වැටු ඇඹලයා කියලා. ඒ පැණි ටික කාලා ඌ යන්නේ නෑ. ඌ හැම්බැල එකටම ගිහිල්ලා ඒකේ නැසනකම් මේකම බැටගෙන ගිලගෙන ඒකම ඉන්නවා ඒකම ඌ මැරිලා ඊවගේ මේ සංස්කාර ලෝකයේ මිනිස්සු වර පැණි හැලිය වැටෙන හැබැයි පැණි හැලිය අල්ලගෙන ඉන්නවා වගේ තමයි සංස්කාර ලෝකය අල්ලගෙන ඉන්නේ. මේ ආඥාවක් ඇත කියලා එකේ හැඟීමේ පිටලා. ඉතින් ඔක්කොම දේවල් සෝවාන් වෙච්ච කෙනාට තුරක් තියෙනවා මේ සදාකාලික ආඥාවක් නැති කියන හැඟීම නැති වුණාට මම වෙන්නේ කියන අස්මිමානේ තියෙනවා. වෙන කෙනාගේ සිත තුරක් තියෙනවා. මේක සම්පූර්ණයෙන් නැතිෙන් රහත් වෙනකොට විතරයි. ඒකෙන් පෙර නෙමෙයි. කෙසේ වෙතත් මේවා හිත තුළ ඇතිවීම නිසා ශුන්්‍යත වශයෙන් මේවා දකින්නේ මේ හිස්සුව ධර්ම වශයෙන් දකින්නේ ඒ නිසා මේකේ ආත්මයක් ඇත කියලා හිතලා ඒක අභිනිවේෂ කරනවා. මෙන්න මේ අභිනිවේෂය අපේ සිත තුළින් අයින් වන්නට ඕනේ. භාවනාවෙන් ඊළඟ ප්‍රයෝජන ලැබෙන්නට ඒ ආකාරයෙන් සිත දියුණු වෙන්නට ඕනේ. රෝවාන් වෙන්නට නම් ඔච්චර දේවල් අවශ්‍ය නොවන්නට පුළුවන්. නමුත් ඒ හැටි හදන්න රෝව අවශ්‍යයි. දැන් ඔන්න තව කරුණු පහක් තියෙනවා කියන්නට. අපි අර මේ දක්වාගේ පුළුවන් බහන හතකේම ඉස්සර අනිත්‍යානුපස්සනා දුක්ඛානුපස්සනා අනාත්මානුපස්සනා කවුරුත් දන්න තුන නිබ්බිදානුපස්සනා විරාගානුපස්සනා නිරෝධානුපස්සනා පටිච්චසමුප්පාදානුපස්සනා එතන හතරයි හතයි ඒක කවුරුත් උඹ දෙනෙක් වාගේ දන්න අහන එකක් ඊළඟට කයානුපස්සනා වයානුපස්සනා විපඤ්ඤාමනුපස්සනා තුනයි අනිමිත්‍යානුපස්සනා අපනිතානුපස්සනා ශුන්‍යතානුපස්සනා තුනයි එතන හයක් දැන් 13ක් කියනවා තව පහක් තියෙනවා අධිපඤ්ඤා ධම්මානුපස්සනම් භාවෙන්තෝ සාරාදා බිනිවේෂම් පජහති. අධිපඤ්ඤානුපස්සනාව භාවිතා කිරීම තුළින් මේවා සාරයක් ඇත කියන අභිනිවේෂය අභිනිවේෂ කියන වචනේ මෙයා දැන් දන්නවා. සාරවත් දෙයක් කියලා හිතන අභිනිවේෂය අත්හරිනවා. අධිපඤ්ඤා කියන්නේ නිකම් ප්‍රඥාව නෙවෙයි. පඤ්ඤාව කියන එක සාමාන්‍ය මට්ටමට තියෙන එක. අධි පඤ්ඤාව කියන්නේ වැඩි. ඔය අධිරක්ෂිත ආරක්ෂිත කලාප කියන්නේ සාමාන්‍ය ආරක්ෂිතට වඩා ගොඩක් ගොඩක් ගොඩක් ආරක්ෂාව දාලා. ඒ කියන්නේ අධි ආරක්ෂිත කලාප කියන්නේ. ඒ වගේ අධි පඤ්ඤා කියන්නේ ප්‍රඥාවේ උපහා කිහෙළම ප්‍රඥාව. එතකොට ඒ ප්‍රඥාව තුළින් අපි දකින්නට ඕනේ මේ තමන්ගේ ඇඟයි සිතයි සංස්කාර ලෝකයක් බාහිර ලෝකයන්ගත් සිත සංස්කාර ලෝකයක් ඔක්කොම අර කලින් කියපු අනිත්‍ය දුක්ඛ අනාත්ම විලාග නිරෝධ පරිණිසබ් ඔක්කොටම ලක්විය යුතු බඳුන් වේතු දේව නිමිති නෙවෙයි අපනීත නෙවෙයි ශුන්‍යත ආදී ඔක් හැම ආකාරයෙන්ම දකිනවා ඒ හැම ආකාරයෙන්ම දකිනකොට තමන්ගේ ප්‍රඥාව මේ නිකන් මේක ටිකක් අනිත්‍යයි කියලා දකින එක වාගේ නෙවෙයි. ඊට වඩා ගැඹීරෝ ප්‍රඥාවක් තියෙනවා. ඊට අමතරව තමන් දැන් භාවනා කරනකොට මේ මම භාවනා කරන්නේ මගේ අත්දැකීම්, මගේ ධානය, මගේ ඵල එහෙම නෙහිතයි. මේ ඔක්කොම සංස්කාර. භාවනා කරන කෙනෙකුත් නෑ. ඒත් සංස්කාර. බුදුහාමුදුරුවෝ සංස්කාර ගොඩක් වෙන දෙයක් කියලා. එතකොට මේ ලෝකේ පුදුනා ධර්මයක් කර වෙන මොකක්වත් නෑ අපි යම් කිසි දෙයක් ගැන හිතවිල්ලක් ඇති කරගන්න තමන්ගේ ලෝකයන්ව බලනකොට මේක අති ගැඹුරු කතාවක් මම කියන්නේ තමන්ගේ ලෝකයන්ව බලනකොට තමන්ගේ සිතින් යම් කිසි සිතුවිල්ලක් ඇති කරන ඔච්චරයි ලෝකය කියන්නේ වෙන මොකක්වත් නෑ කියන්නේ තමන්ගේ පුතා හරි දුව හරි අම්මා හරි තාත්තා හරි ඕම හිතවිල්ලක් ඇති කරගන්න ඒ නාම ධර්ම ටිකක් ඇති වෙනවා නැත්නම් තමන්ගේ රට ජාතිය දාස හරි එම සිතුවිලි ටිකක් ඇති වෙනවා නැත්නම් තමන්ගේ වේදනාව කියන්නේ නාම ධර්මයක් ඇතිවීම. සංඥාව කියන්නේ නාම ධර්මයක්. සංස්කාර කියන්නේ නාම ධර්ම. විඥාන කියන්නේ නාම ධර්මයක්. තමන්ගේ ඇහැට රූපයක් දකින්න. රූපයක් දකින්න කියන්නේ නාම ධර්ම. රූපේ දැකීම පිළිබඳ සිතුවිලි දැකීම එහෙම තුලින් රූපේ දකින්න. ඒක නිසා රූපේ දකින්නවා කියන්නේ නාම ධර්ම. සද්ධාහනවා කියන්නේ නාම ධර්ම. දඬසොඳ දකින්නවා කියන්නේ විදිනවා කියන්නේ නාම ධර්ම. දිවෙන් රස විදිනවා කියන්නේ නාම ධර්ම. තමන්ගේ සිත තුළ නාම ධර්මයක් ඇතිවීම. කයෙන් ස්පර්ශ විදිනවා කියන්නේ තමන්ගේ සිත තුළ නාම ධර්මයක් ඇතිවීම. ඒ වගේම තමන්ගේ ඇඟ දිහා බලන්නේ මගේ ඇඟ මම ලස්සනයි මම සුදුයි මම තරුණයි මේ මූණ ඔය විදිහට ඔය ඔක්කොම සිත තුළ පහළ වෙන නාම ධර්ම තමන්ගේ ඇඟ කියන්නේ නාම ධර්ම ඒක එතකොට මේ නාම ධර්ම ඇති වෙලා පැවැතෙනවන්නේ නැති වෙන වෙන මොකක්වත් නෑ කිසිම දෙයක් නෑ නා නිවනට හිතපත් කරගෙන ඉන්න එතන නාම ධර්ම ධ්‍යානයකට හිතපත් කරගෙන ඉන්න එතන නාම ධර්ම මේ නාම ධර්මයේ ඇති වෙනවා පැවැතෙන නැති වෙන හේතුන් නිසා මේ මේ නාම ධර්මයේ පවතින කම්මාදී හේතුන් නිසා මේ නාම ධර්මයෙන් උනාට පස්සේ මේ ලෝකෙ මොකක්වත් නැහැ. පහනක් වෙනවා ගිනිවිලා යනවා. රහතන් වහන්සේ පින්නම් බෑ කියන්නේ එතන. මේ අධිපඤ්ඤා ධම්මානුපස්සනාව තුළින් මේ ආකාරයෙන් හෝ කවර ආකාරයෙන් හරි තමන්ගේ ප්‍රඥාව දිනු වෙලා තියෙනවා නම් සාරාදා බිනිවේෂම් පජහති මේවා සාරවත්දී වල් අබ්බේ කළ යුතු දේවල් වටිනා දේවල් කියලා නෙමෙයි ලෝක සත්‍යය හිතන්නේ මම උදාහරණයක් කියනවා. මේ ළඟදී ආව නුවරඑළිය ඉඳලා කුමහත්යෙන් එහාට මේ මාත්‍යගේ වසන්තේ තිබුණා නුවරඑළිය අවුරුදු වසන්ත මට අවංකවම කියනවා ලස්සන ලස්සන ගෑනු අපි එදා හරියට දැක්කා දකින දකින වෙලාවට ඔක්කොම ආසා හිතෙනවා ආසා හිතෙනවා රාගය හිතෙනවා රාගය හිතෙනවා කියලා. ඊට පස්සේ මම එයාට කිව්වා ඔය රාගය කියන්නේ මොකක්වත් නේ Tamange හිත තුළ මේක සිතිවිල්ලක් ඇතිවීම ඉදරන්නේ ඕක හරියට තේරුම් ගන්න. ගෑනියක් දැකලා ලස්සන ලස්සනයි කියලා සිතිවිල්ලක් ඇතිවෙනවා. මෙයා හොඳයි හොඳයි කියලා ඉතින් තමන්ගේ හිත තුළ සිතිවිල්ලක් ඇති වීම විතර නෝක ඇති වුණා නැති වුණා ඊට පස්සේ ඒක ගන්න දෙයක්වත් නැහැ නේ. ඔය සිතිවිල්ල ඇති වුණේ නැත්නම් එතන ලස්සනකුත් නැහැ මොකක්වත් නැහැ නේ. මේක තේරෙනවා. මේ මනුස්සය ඊට පස්සේ මේ ගිසුමානි කතා කරලා කියනවා දැන් රාග සිතිවිලි ඇති කර ගන්න තියෙන්න පුළුවන්. බලන්න මේ අධිපඤ්ඤාවේ ඊටා සුළු මට්ටමක එකක්. අපි අධිපඤ්ඤාව කෝටියක් කියලා හිතනනම් මේක පොයින්ට් 1 වගේ දශම එකක් වගේ තත්ත්වයක් අපි කතා කරන්නේ. එහෙම තත්ත්වයකින් පවා ලැබෙන සැනසීම කියලා හිතලා බලන්න. ඒක නිසා මේ අධිපඤ්ඤා ධම්මානුපස්සනා භාවිතා කරනකොට අරක සාරවත් දෙයක් හරවත් දෙයක් කියලා මේ මනුස්සය කලින් හිතාන හිටියේ මේක බොහොම දෙයක් අපි සනසන දෙයක් පිනවන දෙයක් කරනවා මේව ඒ සාරයක් නෙවෙයි කියන එක තේරුම් ගන්න අධිපඤ්ඤාව ඒක අභිනිවේෂ කරගන්න ඒක අභිනිවේෂ කියන්නේ මේක බෑගෙන සතුටින් යුතුව ඉරිගෙන ඒකම දඟලනවා එතකොට ඒක නැති වෙනවා අධිපඤ්ඤා ධම්මානුපස්සනා භාය. අධිපඤ්ඤා ධම්මානුපස්සනා භායතාවට වීමට නම් මේ පංචස්කන්ධ ලෝකේම අනිත්‍ය දුක්ඛනාත්ම වශයෙන්මයි බලන්නේ. අර කියපු කලින් කියපු සෑම ආකාරයකින්ම අපි දකින්නට පුළුවන් සත්‍යය තියෙන්නට ඕනේ. මේ දක්වා කියපු කරුණු 13 ආකාරයටම ඊට අමතරව මේ දකින අය දකින දේ සංස්කාර ධර්මයර වෙනීමක් නෙවෙයි. සුද්ධ සංඛාර සම්පතින් මුදු සංස්කාර ධර්මයන්ගේ පැවැත්මක් මෙතන තියෙන වෙන මොකක්වත් නෙවෙයි කියලා දකින්න ප්‍රඥාව. ඊළඟට ආදීනවානුපස්සනම් භාවෙන්තු වාලයා බිනිවේෂම් පජහති කියලා කියනවා. මේ සංස්කාරයන්ගේ පවතින එකේ ආදීනවය අපට තේරෙන්නට ඕන. මේක තුළින් දැන් අපිට මනුස්ස රතියක් අපි ගත්තනම් කොච්චර ජරාවට යනවද ජරා දුක් වෙනවද ව්‍යාධි දුක් වෙනවද මරණ දුක් වෙනවද මේ කය පරිහරණය කරන්න කොච්චර දුක් ඇති වෙනවද මේකට කවන්න දුක් පොවන්න දුක් මේ මේවා පහ කරන්න ගෙන් ඉවත් කරන්න දුක් ලෙඩ හදනවා බේස් ගන්න දුක් විවිධ මෑස්සන්ගෙන් මදුරුවන්ගෙන් අවුගෙන් බෑස්යෙන් රස්සා කිරීම වලින් ඊළඟට එක එක මිනිසුන්ගේ ගෑනුන්ගේ කතා බහ වලින් විවිධාකාර දුක් ගැට කම් කටළු කියන එකේ කෙලවරක් නැහැ මේ ආදීනවයේ ප්‍රමාණය මෙතෙකයි කියා සීමා කරන්නට බෑ. මේ ලෝකේ මට නම් තේරෙන්නේ යම්සා සංස්කාර තියෙනවා නම් කොතනක පරමාණු මාත්‍රයක්වත් සංස්කාරයක් තියෙනවා නම් එතන ආදීනවයක් තියෙනවා. සුද්ධාවාසිකේ බුදුනත් එකයි අරූපාවචර ලෝකෙක පිටනතයි කොයි ලෝකෙකියත් එකයි. ඒක නිසා මේ ආදීනවේ තේරුම් ගන්නට මේක පවතින එකමයි දුක්ඛ සත්‍ය කියලා. ඒ කියන්නේ වෙන දෙයක් නෙවෙයි තමන්ගේ පංචස්කන්ධ ලෝකේ පවතින එකමයි දුක්ඛ සත්‍ය. මේකමයි දුක් ලබා දෙන හේතුව දුක්ඛ සමුදය සත්‍ය කියලා. එහෙම තේරෙනකොට ආලය ආදීනවේෂයන් පජහති මේක කෙරෙහි තියෙන ඇලීම, ඇලීම විතරක් නෙවෙයි ආලය කියන්නේ ඇලීම පමණයි. අභිනිවේෂ කරනවා මේකට ඇලිලා අර අභිනිවේෂයත් ඒකට යොදාගන්නවා. ආස්වාද කරන බැසගෙන ගිලගෙන හොඳයි කියලා හිතාගෙන ඒකෙම අල්ලගෙන පැටලීගෙන සිටින එක නිබිනිවෙස් මේ වැඩ දැන් මේ වචනේ විස්තර කරන්න ඕනේ දැන් අපිට තේරෙනවා ආලයාබිනිවේෂම් පද්‍යස්සක් ඒ ආදීනවානු ප්‍රශ්නම් භාය තව එකක් තියෙනවා වැද්දගත් එකක් යථා භූත ඥාන දර්ශනාන් ප්‍රශ්නම් භාවෙන්තෝ සම්මෝහා බිනිවේෂම් පජහති ඇත්ත ඇතිසෙකෙන් දැකීමේ භාවනාව කිරීම තුළින් මුලා වෙලා අභිනිවේෂ කරන එක අයින් කරනවා. අපි මේ ඇත්ත ඇති සැටිනේ ලෝක සත්‍ය දකින්නේ. අනිත්‍යයි දුකයි අනාත්මයි කියන එක ඇත්ත ඇති සැටින්. එහෙම නෙවෙයි හැම වෙලාවෙම සිතන භාවනා කරන වෙලාවට එහෙම හිතන එක වෙන්නේ. නමුත් මේවා නිත්‍යයි සුඛයි සුභයි මේවා තබාගත යුතු දේවල් මේවා ලං කරගත යුතු දේවල් තව තවත් වැඩි වැඩියෙන් මුදල් නම් ගන්න ඕන දේ ප්‍රතිආ ගන්නට ඕන. ඉතින් ඒ විදිහට ඉඳන්නේ මේවන් නිසා අපිට සැපක් ගෙන දෙනවා. මේක සැප ලබා දීමට හේතු මේවයි. මේවා මේ මම ය නැත්තම් මේක මගේ ආත්මයක් මේ ගෑණියක් මේ පිරිමේ මේ මගේ පුතාය මේ දුවය ওই විදිහට ඉතින් ඔක්කොම ඇත්ත ඇති දෙයින් දෙකින්වන්නේ ඔක්කොම යථාභූත ඥාන දර්ශනය නේ තියෙන්නේ ඇත්ත ඇති දෙයින් දකිනකොට එහෙම නෙවෙයි දකින්නේ ඒවා හුදු සංස්කාර ධම්ම හේතුඵල ධම්ම තියෙනවා නැති වෙන එකක්වත් මම හෝ මගේ නෙවෙයි අපි හිතනවා නම් මම මගේ කියලා ඒකත් අපේ සිතුවිල්ලක් පවන වෙන මොකක්වත් නෑ මේ ලෝකෙ කිසිම ලැබෙන්නට නැති නිසාම මේවා ඉතින් අල්ලගෙන බදාන්න දඟලනවා. මේක නිසා ආදීනව අනුපස්සනං භාවිතාගය අජතා භූත ඥාන දර්ශන අනුපස්සනං භාවිතා ගන්න ඕන ඇත්ත ඇතිට කියන සංස්කාර ලෝකේ දකින්නට ඕන. තමන්ගේ සම්මෝහය අවිද්‍යාව දුරු කිරීම සඳහා මේක උපරිම වශයෙන් ක්‍රියාත්මක වන්නේ රහත් වෙනකොට. ඒකට තවත් තියෙනවා දෙකක්. පටිසංඛානුපස්සනම් භාවෙන්තෝ අපටිසංකම් පජහති මේක කලින් මම අර සෝවාන් වෙලයි කියලා වැරදියට කියපු උපාදේශක එක තුනක් කිව්වනේ නේද වැරදියට තීරණ දීලා දුන්නා. මේ මේක නැති නිසා කරන එකක් තමයි. අපටිසංඛානුපස්සනම් භාවෙන්තෝ පටිසං මේ පටිසංඛානුපස්සනම් භාවෙන්තෝ අපටිසංඛම් පජති. ඒ කියන්නේ නිවන යාමට තියෙන එකම මාර්ගය මෙයයි කියලා යම් කෙනෙක් තේරුම් ගත්තා නම් නැත්තම් සෝවාන් වෙන්නේ මෙන්න මේ ආකාරයෙන් කියලා යම් කෙනෙක් තේරුම් ගත්තා නම් ඒ ආකාරයෙන් තොරව සෝවාන් වීම සිදු වෙන්නට බෑ කියලා සමාට අවබෝධයක් එනවා. උදාහරණයක් කියන්නකො සෝවාන් වෙනකොට අඩුම වශයෙන් තමන්ගේ සක්කාය දිට්ඨිය නිරුද්ධ විය යුතුමයි. ඒක ඒක වචන දෙකක් නෑ. මේ රූපේ තුල ආත්මයක් නැති බව දැකිය යුතුයි. නාමයේ තුල ආත්මයක් නැති බව දැකිය යුතුයි. මේ දෙක තුල ආත්මයක් නැති බව නොදැක යම් කිසි කෙනෙක් සෝවාන් වුණා කියලා කියනවා නම් ඒක සත්‍ය කතාවක් නෙවෙයි. එහෙමනම් කලින් භවයක සෝවාන් වෙච්ච කෙනෙක් වෙන්නට පුළුවන්. මේ භවයේදී භාවනා අත්දැකීමක් ලැබපු කෙනෙක් තමන් සෝවාන් වුණයි කියලා කියනවා නම් කියන්නට පුළුවන් ශක්තිය ලැබෙන්නේ තමන්ගේ රූපය තුළ ආත්මයක් නැහැ රූප නිරෝධය තුළින් ඒක තුළ ආත්මයක් කියලා ගන්නට දෙයක් නැහැ කියලා දැකලා නාමය තුළ ආත්මයක් ගන්නට දෙයක් නැහැ නාම නිරෝධය දැකලා මේ නාම රූප නිරෝධය අත්දැකීමෙන් තමයි සෝවාන් වුණයි කියලා කෙනෙකුට සාහිතික වශයෙන් කියන්නට පුළුවන්. ඒක හරියට යම් කිසි කෙනෙක් ඇවිල්ලා තමන්ට විස්තර කරනවා නම් එයා දැකපු ආකාරය මෙයා නියත වශයෙන් මේ தත්ත්වයටපත් වුණයි කියලා තමන්ට තීරණය කරන්න පුළුවන්. මේක හරියට දන්නේ නැති අයට අපටිසංඝාන පස්සනාව නැහැ. නිවන් යාමට තියෙන මේ අනිත්‍ය අනාත්ම දර්ශනය හැර දෙන නිවන් යන්නට වෙන දර්ශනයක් නැහැ. දුක්ඛානුපස්සනාව අපිට ඇතින් ළඟින් ඉඳගෙන උපකාර වෙනවා විනා දුක්ඛානුපස්සනාව තුළින් කවදාවත් නිවන් දෙන්නේ නැහැ. අනිත්‍ය තුලින් නිවන් ලැබෙන්නේ නැහැ. නිවන් ලබන්නේ අනත්තානුපස්සනාව තුලින්මයි. සෝවාන් ඵලයේ මාර්ගයේ ඵලසිත රහත් ඵලයේ දක්වා සෑම අවස්ථාවකම අනත්තානුපස්සනාව භාවය මූලික වෙලා ඒක පදනම් වෙලා නිවන් ලබන්නේ. ඒක මේ අනිත්‍ය දර්ශනය තුළින් මේ නිරුද්ධනියාම දැකීම තුළින් අනත්ත් සංඥාව පිළිතලා මේක ලබන එක බුදුහාමුදුරු ප්‍රකාශ කරනවා. අනත්ත් සංඥා වික්කේ භාවයේ තබ්බ අනත්ත් සංඥෝ වික්කේ වික්කුණු අනත්ත් සංඥා සංඛාති අනත්ත් සංඥෝ වික්කේ වික්කෝ අපි මනස සම්බන්ධම් පාපුණාට කියලා එම් පාඩයක් දැක්කේ. මේ අනිත්‍ය අනිත්‍ය අනිත්‍ය කියලා බලන්න අනිත්‍ය අනිත්‍ය වශයෙන් බලනකොට අනත් සංඥාව පිහිටනවා. අනත් සංඥාව පිහිටනකොට අස්මිමානෙ නිරුද්ධ වෙනවා ඒ උපරිම වශයෙන් කතා කරන තැන රහත් ඵලයෙන් අස්මිමානෙ නිරුද්ධ වෙන්නේ. එතකොට නිවන් යෑමේදී ඒ නිවැරදි මාර්ගය ආග්‍යස්ථාංග මාර්ගයේ ගමන් කිරීම තුළින් සම්මා සතිය වැඩිලා සම්මා සමාධිය තමාගේ ඊ මට්ටමට දියුණු වෙලා ඒ සමාධිය තුළින් සම්මා දිට්ඨියෙන් මේවා අනාත්මයි කියලා දැකලා නැත්නම් මේවා දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය වශයෙන් ඊට කලින් අවබෝධ වීමේ සම්මාදිට්ඨියත් ඇති කරගෙන මේ අනාත්ම ලක්ෂණ අවබෝධයෙන් ඒ Nirodhe දැකීමෙනුයි සෝවාන්මයි. ඒ හැර ඒක හරියට දැකපු කෙනෙක් ඒ හැර වෙන මාර්ගයක් නැහැ මේක යන්නට කියලා. මාර්ගය මේකයි අමාර්ගය මේකයි කියලා පැහැදිලිව දකින්න තමාම අත්දකින්න මේක නැති අය ඉතින් වැරදි වැරදි ආකාරයෙන් නිවන් කියලා තීරණය කරන නිවන් යන මාර්ගවල ගමන් කරනවා. ඒක නිසා මේ අපටිසංඛානුපස්සනම් භාවෙන්ද පටිසංඛානුපස්සනම් භාවෙන්ද පටිසංඛානුපස්සනාව නිවර්දි ආකාරයෙන් බැදීම තුළින් අපටිසංඛය දිරුවේ ඉතිරි. ඊළඟට අන්තිම එක විවට්ඨානුපස්සන භාවෙන්තෝ සංයෝගාභිනිවේෂම් පජහති. වට්ඨ කියන්නේ වෘත්තය කියන එක. සංසාර වට්ඨය කියන එක හලන්නේ සංසාරේ කැරකි කැරකි යන වෘත්තයක් වගේ නම් මේක අගමුලක් නෙවෙයි. ඉතින් ඒක වෘත්තය කියලා අපි කතා කරන සංසාර වට්ඨය කියලා. මේ වට්ඨේ නතර කරන එක තමයි විවට්ඨ කියන්නේ කැරකෙන එක නතර කරන එක. මේ විවට්ඨානුපස්සන භාවෙන්තෝ සංයෝගාභිනිවේෂම් පජහති. සංයෝග වෙලා තියෙන අභිනිවේෂයන් නැති වෙනවා කියන්නේ සංයෝජන ධර්ම තියෙනවනේ සක්කායදිට විචිකිච්ඡා සීලබ්බත පරමාස කාමරාග පටික රූපරාග අරූපරාග මාන උද්දච්ච ආවිච්ඡ දස සංයෝජන ධර්ම ඒවා මේ දස සංයෝජන ධර්මයන් ශ්‍රේය වෙන්නේ අර විවට්ඨානුපස්නා භාවිතා කිරීමතන විවට්ඨානුපස්නාව කියන්නේ මේ සංසාර ලෝකයේ අපි මේ කියන්නේ සංකත ලෝකයේ සිට ඒ කියන්නේ සංස්කත කියන්නේ නිවනින් මෙහා පැත්තේ. සංගත ලෝකයේ සිට අසංගත නිවනට යන්නට පියවර ඔසවන අවස්ථාවයි විවට්ඨාන පස්සනාව කියන්නේ. කියන්නේ මේ ලෝකේ තියෙන සියලුම සංස්කාර අනිත්‍ය වශයෙන් දැකලා මේ ලෝකේ තියෙන සියලුම සංස්කාර දුකක් වශයෙන් දැකලා මේ ඔක්කොම අනාත්ම වශයෙන් දැකලා මේ ඔක්කොම සංස්කාර කෙරේ කලකිරම මේ ඔක්කොම අත්හරින්නට ඕනේ කියලා මේ එකක්වත් මම මගේ කියලා ගන්න බෑ මේවා උපාදාන කළ යුතු නෙවි ආදී වශයෙන් මුළු විශ්වයේම කිසිම සංස්කාරයක්වත් නැතුව Tamanට අවබෝධ වෙනවනම් ඒ අවබෝධ වෙන අවස්ථාවට කියනවා විවට්ටන පස්සන අවස්ථාව කියලා බුදුහාමුදුරුවෝ කියනවා මේ පාලි පාදකේ කියන්න වෙලාවක් නැහැ නැත්නම් විස්තර වශයෙන් කිව්වේ එතකොට මේ විවට්ටානුපස්සනාවේ ඒ ආකාරයෙන් තමයි මුළු විශ්වයේ සංස්කාර ධර්මයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී මේ දක්වා කියපු ආකාරවලින් වැටෙනකොට අර සංයෝග අභිනිවේෂ සංයෝගයෙන් බැඳිලා ඒක අභිනිවේෂ කරලා තියෙන්නේ මම සදාකාලික ආත්මයක් ඇත කියන එක ආත්මාභිනිවේෂය වගේම සංයෝග සක්කාය දිට්ඨියත් අභිනිවේෂ කරනවා. ඒ වගේම කාමරාගේ අභිනිවේෂ කරනවා. ඉතින් මේකට තේරුම් ගන්නට පුළුවන්. කාමරාග සංයෝජනේ කොයිතරම් දුරට අභිනිවේෂ කරනවාද කියන්නේ මේවා ඔක්කොම දිවිහි යන්නේ අර විදියට සංස්කාරෝකේ යථා සත්‍ය දැකීම තුළින්. ඒක හැබැයි භාවනාවේ ඉහළම ප්‍රතිඵලයක් ලැබෙන අවස්ථාවේදී අත්දකින්නට පුළුවන් වන්නේ ඒ සංයෝග අභිනිවේෂය දුරු කරන්නේ එතකොට සෑම මාර්ගඵලයක්ම ලබන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා අරහත් ඵලය දක්වාම සෝවාන්. මේ දක්වා එතකොට අටහතර විපස්සනා විපස්සනා ක්‍රම 18ක් ඉවරයි. මේ වෙන යම් යම් අඩුපාඩු තියෙනවා නම් එහෙම. අපිට අනිත්‍ය තේරෙනවා, දුක්ඛ තේරෙනවා, සමහරවිට අනාත්මය තේරෙනවා. ඒ මේ අඩුපාඩු තිබුණ නිවන් යන්න. දැන් අනිත්‍ය දුක්ඛ අනාත්ම නැතෙනවා. සමහරවිට මේවා නිමිති වශයෙන් තේරෙනවා, අනිමිත්ත වශයෙන් තේරෙනවා. ඒ එතකොට නිවන් යාම ප්‍රමාද වන්නට පුළුවන්. නැත්තම් මේවා කෙරෙහි පාත්‍රේ තියාගෙන ඇලීමක් ඇති කරගෙන ඒ අර අනිත්‍ය දුක යනමයි කියලා තේරෙනවා නමුත් අර ඇලීම බැඳීම මේ හොඳ දේවල් කියන හිතීම සිටිවිල්ල තියෙන. මේ විදිහට විවිධ දේවල් තමාගේ සිත තුළ අඩුපාඩු තියෙන විවිධ කරුණු පිළිබඳ. මෙන්න මේ අඩුපාඩු ටික මේ කරුණු අනුව සකසා ගත්තොත් එහෙම ওই 18ට අනුව පහසුවෙන්ම ඉක්මනටම නිවන් ලබන්න පුළුවන් වෙනවා. ඒක නිසා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුنින්ම සෑහීමකට පත්වන්නේ නැතුව ඒවා අවබෝධ වුණා කියලා ඒකෙන් සෑහීමකට පත් වෙලා ඉන්නේ නැතුව මේ කියපු කරුණ වල යම් යම් අඩුපාඩු තමගේ සිත තුළ තියෙනවා නම් ඒ අඩුපාඩු ටික සකසා ගන්නට උත්සාහ කරන්න. එසේ උත්සාහ කිරීමෙන් Tamanට ඉහළ ඉහළ මාර්ගඵල මාර්ගඵල ලැබලා තියෙනවා ලබන්නට පුළුවන්. උපරිම අරහත් ඵලය ලැබලා තිබුණත් ওই විදිහට කටයුතු කිරීමෙන් මෙතනින් ඉස්හාම පහසෙන් දික්ත ධම්ම සුඛ විරණයෙන් යුතුව වාසය කරන්නට පුළුවන් බුදුහාමුදුරුවෝ ඒක ප්‍රකාශ කරනවා ditta dhamma sukha vedana කියන්නේ මේ ජීවිතයේදීම සුඛ විහරණයකින් යුතුව වාසය කරනවා කියන එක. හොඳයි එසේ කරන්න ලැබේවා කියලා අපි ආශිංසනය කරමින් මේකේ අනුශාසනාව නිම කරන වේලාව 12ට ඔන්න මෙන්න නිසා. දෙවියන් පින්දෙමු ආකාශත්හට කියන පාඩේ ගෙමු ආකාශත්හට දුම්මණ්ඨා දේවානම්ලා මහින්දිකා පුඤ්ඤන්තං මොදිකාදයන් දක්කන් දාසනං ආකාශත්හට දුම්මණ්ඨා දේවානම්ලා මහින්දිකා පුඤ්ඤන්තං මොදිකාදයන් දක්කන් දේශනං ආකාශත්හට දුම්මණ්ඨා දේවානම්ලා මහින්දිකා පුඤ්ඤන්තං මොදිකාදයන් දක්කන් මනපරන්ති පාසනත් ක්‍රමෙ මිනා පුඤ්ඤ කම්මේන මා මේ බාල සමාද මෝසතං තමාග මොහොතෝ යාවි බාණපත්ත්‍ය ඉදම් මේ පුඤ්ඤං වාසෝක්ඛ්‍යා වන්නෝ සබ්බ දුක්ඛා